අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවැනි දවසේ නැවතත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සම්බන්ධ කරගෙනයි හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ඊයේ ඔක්කොම ප්‍රශ්න ඉවර කරගන්න බැරි වුණා ඒ නිසා මම ආරාධනා කරනවා ලීනගේ මාත්‍යාගෙන් ඊයේ කල්තබු ප්‍රශ්න වලින් පටන් අරගෙන අදට ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. ඒ වේලාව අපිට ඉතුරු වුණොත් අපි සභාවෙන් පැන නගින ප්‍රශ්න වලට කල් වේලා ගනිමු නැත්නම් අපි ලිඛිත ප්‍රශ්න સમાપ્ત කරන්නයි උත්සාහ කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් කිරීමෙන් පසුව පර්යංකේ වාඩි උනේමි. ඉන්පසු ආනාපාන සතියට සිත යොමු කෙලෙමි. ටික වේලාවක් ආනාපාන සතිය නොදැනෙන තැනට ගියෙමි. අවශ්‍ය නම් දැකිය හැක. මෙසේ ටික වේලාවක් යන විට අරමුණත් සමග පරයන්කේ සමමිතිය බිඳීම සඳහා පැත්තකට ඇදෙන ගතියක් දැනුනි. මේ මොහොතේ වීර යෝදා සමමිතිය ඇති කරගන්නවාද නැතිනම් වෙන දෙස බලා සිටිනවාද ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය පරිශ්‍රණයෙන් බලනකොට මෙතන අවස්ථා කීපයක් මතු කරලා දෙන්න පුළුවන්. Taman භාවනා කරගෙන යනවා Taman දන්නෝ ඉස්සරහින් තියාගත් අරමුණ වශයෙන් ආනපානෙ පේනෝ හෝ පේන මට්ටමේ තියෙනවා. ඒ අතරමැද කය නැමිලා නැත්තම් වැක්කිරනවා කියලා අපි කියන්නේ. ඉරියව් වැක්කිරලා ඉනවා එහෙම ඉන්නත් පුළුවන්. එතකොට අසමමිතිකයි නමුත් අසමමිතික බව දන්නවා. එහෙම නැත්තම් අසමමිතික බව දැනගත්තට පස්සේ සචේතනික හෝ අචේතනික සමහරුන්ට ආය නැවිත ආය නැවත හිටපු මූල අවස්ථාවට එන අවස්ථාව තියෙනවා. ඒක අචේතනිකව වෙන එක තමයි වඩා හොඳ එක. හැබැයි ඒක සඳහා Taman දැනගන්න ඕනේ මම වාඩි වෙලා ඉනකොට සෞඛ්‍ය සම්පන්න ඉරියව්ව නම් සමමිතික භාවය නැත්නම් දෙපැත්ත සමබර භාවය දැන් ඉන්නේ අසමබරව. එතකොට ඒ දැන ගැනීම හරහාම විද්‍ය ඉන්ද්‍රිය දියුණු වෙලා සමහරට නැගිටිනවා. විශේෂයෙන්ම තරුණ භාවනා කරන අයට ඒ තමන් අසමිතිකව දැනගත්ත ගමන් අර සබහා ගෞරවය නිසා ලැජ්ජාව නිසා ඒක පාරට උවමනාවෙන්මත් නැත්නම් අමෝරාවෙන්මත් එන ගතිය එනවා. ඊට අමතරව එකක් තියෙනවා තමන් සමමිතිකව ඉන්නකොට සමමිතික බව දන්න. මේ තුනේම කිසිම වෙනසක් නැහැ. අරකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය අරක හොඳයි නෙමෙයි කොයි එක වුණත් අපි දැනගත්තොත් සම්මිතික ඉන්නකොට සම්මිතික බව දන්නවයි කියලා කියන්නේ වීර්යය සමාධිය දෙක සමබර වෙලා ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනයේ කියන එක නැත්තම් තදුපග විරිය වාහනතා කියලා ಗುಣ දෙකකින් ඕක අටුවචන් වංශේ සම්බන්ධ සඳහන් කරලා තියෙනවා. දෙක තමයි අසමිතිකයි අසමිතික බව දාන්න. එහෙම නැත්නම් අසමිතික උනාට පස්සේ බොඩි නොලෙජ් එක එහෙම නැත්නම් තමන්ගේ ඇඟේම තියෙන ලැජ්ජ බය මේක නැගිටවල දානවා. එහෙම නැත්නම් වීර්යචෛසිකේ නැගිටවනවා. එතකොට කියන්න තියෙන්නේ මේ වැක්කිරෙන්නේ මගේ ඕනෑමට නෙවෙයි මේ කය මට ආණ්ඩු මට්ටු කරගන්න බැරි කම අනාත්ම ලක්ෂණය. ඉතින් අනාත්ම ලක්ෂණය දැක්කට පස්සේ ඒක මගේ වැරද්දක් මමයි මේ කරුවේ කියලා තමන් චිත්ත පීඩා හිත පීඩා දුක් කරදර ගන්නව වෙනුවට දැකගත්තොත් අරමුණට හිත ගියොත් කයේ ප්‍රകൃතිය නැති වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් සරුවචනාංශේ හෝ රහතන් වහන්සේ නමක් ඇර නින්දට ගියොත් මනුස්ස කිසිම කෙනෙකුට ඉරියව් පවත්වන්න බෑ. නින්දෙදී අපි විකාර කරනවා. ඒ මොකද නින්දෙදී අපි සමු ගන්නවා. හිත පැත්තකට යනවා. ඒ වගේ තමයි භාවනාවේදී හිත අරමුණට নিমগ্ন වෙච්ච ගමන් මේකය මේක සම්පූර්ණ හිස්මල්ල කොලි කෙලින්න සිටි කියලා පරණ ආප්තෝපදේශයක් තියෙන. මේක වැක්කරන පටන් ගන්නවා. ඉතින් ඒක අපි දැක්කේ නැත්තම් අපි හිතන්නේ මේ අය අපිට ඕන විදිහට පවත් ගන්න පුළුවන් ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් මේකේ ස්වාමියා මම මේකේ විධායක බලය මට තියෙනවා මමයි මේකේ අයිතිකාරය කියලා හිතන්නේ නමුත් මේකේ සාමික බවක් හෝ විධායක බවක් හෝ අයිතිවාසිකමක් මට නැහැ කියලා තේරෙන්නේ තදබල ලෙස ලෙඩ වෙච්චාම තදබල ලෙස වයසට ගියාම සහ මරණ මොහොතේදී. ඉතින් ওই භාවනා කරනකොටත් අපි ඒකට කිට්ටු කරනවා. ඉතින් කිට්ටු කරනකොට මරණයට තියෙන බය නිසා ලෙඩ වෙනවට තියෙන බය වගේ අර වැක් කරනකොටත් එක්ක බයක් බයලජ්ජාව නැත්නම් වැරදි කියලා හිතන ගැති නිසා එනවා. ඉතින් මේක හොඳම වෙලේ තමයි විපස්සනා වෙදී නම් මේ තුනක් මේ වගේ අවස්ථා කීපයක් තියෙනවා. පුළුවන් තරම් ඒක බලාගෙන ඒකට ඇඟිලි ගහන්න නැතුව ඉන්දියා බලන් ඉන්න පුළුවන් නම් ඒ අතරමැද ආහනපානෙත් එක්ක සම්බන්ධතාවයක් තියාගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. හදන්න යන්නත් එපා ගිය කියලා තරහ වෙන්නත් එපා. වැක්කෙලා තිබුණා කියලා තරහ වෙන්නත් එපා ඍජු වුණා කියලා සන්තෝෂ වෙන්නත් එපා මේ ඇති දේ ඇති හැටියට දැක් ගන්න මේ විදිහට වාර්තා කරන්න එතකොට තමයි තේරෙන්නේ අනිත් දවසේ පරියන්කිට ගියාම ඔය කියන දේවල් වෙන්නේ නැහැ ලෑස්තිලා ගියාට පස්සේ අපි ගොඩින්ම බේරෙන්නත් ඉඩ තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියන්කේ හිඳමින් මූල කර්මස්ථානයට සිත යොමු කරමින් සිටින විට සිත වෙනත් අරමුණු කරා යන විට ඒ බව දැනගනී ඊට පසු නැවත මූල කර්මස්ථානට යොමු කරමින් සිටින විට ටික වේලාවක් ගත වෙන විට ආස්වාද ප්‍රසආසයෙන් නොදැනී යයි. එහෙත් නැවත අර සිතුවිලි රූප ආදී දැනෙන්න පේන්නට පටන් ගනී. ආස්වාද ප්‍රසආසයේ සංසිඳී තිබීදී එසේ වන්නේ මගේ භාවනාවේදී ඇතිවන අඩපාඩුවක් නිසාදයි කරුණාකර පහදා දෙනමෙ දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේකට මම කැමති අර ඊයේ මම කියන්න පටන් ගත්ත කතාවේ ජවනිකාවක් විදිහට පෙන්වන්න අපි කාම ලෝකයේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ගත කරන මිනිස්සයා කාම ලෝකෙන් වෙන් වෙන්න හිතන්නේ මරණේ දීවත් ඉතින් ඒක නට තමන්ගේ හිත වැඩ කරන්නේ කොහොමද කියලා දැක්කන්න වෙබෙන්නේ නැහැ. මේ කොහොම හරි මොන දහංගටයක් දාලා හරි කාම ලෝකේ ඉන්න ගමන්ම කාම ලෝකෙන් අයින් වෙලා අපි ඇවිල්ලා භාවනා කරනවා කියලා කියමු. ගිහිගේ නික්මිලා, නික්කම්යක් ඇවිල්ලා අනේ එතකොට තේිනවා කාමෙන් අයින් වුණාට කාම සංඥාවල් වලින් හිත පිටලා තියෙන ඔක්කොගෙම එක විදියටම හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වගේ. කාගවත් ඒ ඝන දෙයක් නැහැ. ওই කාමේ නිසා අපි අලුත් දෙයක් කර කර හිටියට කාමෙන් අයින් කරලා බලවාගෙන හිටියොත් අපි වට නීවරණ කියලා කියනවා. ඒ ආවරණ ධර්ම, නෙය්‍ය ආවරණ, නීවරණ කියලා. ඉතින් බුදුහාමුදුර අපට මේක දැක ගන්න කියනවා භාවනාවේ දියුණුවක් විදියට. කාමෙන් අයින් වුණාට පස්සේ කාම සංඥාව හිත පුරවනවා. ඉතින් ඒක උඟ දෙනෙක් පිළිගන්න කැමතිත් නෑ විශේෂයෙන් විපස්සනා දන්නේ නැති කෙනා ඒක දන්නේවත් නෑ අගය කරන්නේත් නෑ අපි තුම අගය කරයි කියලා කෙරුවට පස්සේ අපිට බුදුහාමර වැඳලා අහන ඔන්න ස්වාමීන් වහන්සේ අපි කී ගියට ඇරියා ඔන්න අපිට නීවරණා දැම්මම මොකද කරන්නේ එතකොට බුදුරජාණන්ස් කියනවා මේ නීවරණයින් කරන්න ඔබට බෑ ඒ වෙනුවට රූප කර්මස්ථානයක් මේකට දාන්න රූප කර්මස්ථානයක් මාර්ගයේ මේ නීවරණ ප්‍රතිස්ථාපනය කරනවා අපි ආනපානේ පිම්බීම ඇකිලිම ඉඳගෙන ඉන්න ඉරියව්ව වම දකුණ නැත්තම් ඇවිදින ඉරියව්වට හිත දානවා. ඉතින් ඔක්කොටම හරියන්නේ හරි ගිය කෙනාට තේරෙනවා දැන් මේ යම් වෙලාවක අරමුණේ හිත හිටියානම් කාමයක් කාම සංඥාව දෙකම නැහැ. ඒකට මම ඉරියව්වේ ඉන්න බව දානවා. ආනපන ඉන්න බව දානවා. නමුත් මේක පුරුදු වෙනකොට විශේෂයෙන් මේ වගේ නේවාසික භාවනාවලදී ඒ කාමයේ සහ කාම සංඥාව ගෙවන් කිරීමට ඉදිරිපත් කරගත්තා වූ මේ රූප කර්මස්ථානයේ නිත්‍ය එකක් නෙවෙයි සුඛ එකක් නෙවෙයි සුභ එකක් නෙවෙයි ආත්ම එකක් නෙවෙයි. මේක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒතර වෙනස් වෙනකොට දැන් යෝගාචර ආය සැලෙනවා. මේ කාමේසා කාම සංඥා වයින් කරන්න ගත්ත රූපේ පැදුරටත් නොකිය පලා ඒක තුනී වෙන්න පටන් අර ගන්නකොට කමඨහං සුද්ධ කළ දෙන්න ඕනේ. ඒක තුනී වෙනවා කියන්නේ කෙලස් තුනී වෙනවා. ඒක තුනී වෙනවා කියලා කියන්නේ ප්‍රතිපදාව දියුණු වෙනවා. ඉතින් මේ විදියට මූල කර්මස්ථානයේ රූපේ ගෙවන් වෙනකොට කාමයේ අයින් වුණාම කාම සංඥා වෙන්න වගේ බුදුහාමුදුරුව අපිට කියලා දෙනවා රූපේ අයින් වෙන රූප සංඥා එනවා. ඒ ටික තමයි ඔය හිතවිලි වැඩි වෙනවා, ශරීරේ බර වෙනවා, පැත්තට නැමෙනවා, දඟලනවා, සීතල බබුළු උණුසුම් බබුළු වෙනවා, කම්පන චංචල වගේක් එනවා. යෝගාවචරය බලාපොරොත්තු වෙන්නේ මේ කාමේසා කාම සංඥා වයින් කරන්න ගත්ත මේ රූපය ගෙවන් වෙන එක හොඳයි නමුත් ගෙවන් වෙන්නේ කෙලින්ම ගෙවන් වෙන්නේ එයා රූප සංඥාවක් මෙතෙන්ට එනවා. ඒ රූප සංඥාවේ තියෙන අරුමේ තමයි විෂිතුරුකම තමයි රූප සංඥාව ඇත්තක්ද හිතලුවක්ද කියන්න බෑ. මේ දැනෙන නලියන කම්පන ගති, බර හැලු ගති, හිතින් හදාගත්ත කෝලමක්ද? ඇත්තටම කය නැමෙනවද? ඇත්තටම කය වැන්නවද කියලා හොයාගන්න බෑ. ඉතින් යෝගාවචර සෑහෙන අපහසුකටපත් වෙනවා. මේක හිතවිල්ලක්ද? යථාර්ථයද කියලා අල්ලන්න බෑ. ඉතින් මේකට කොච්චර පුරුදු වෙන්න වෙයිද අපිට ඕනේ නම් අපේ හිතට ඕනේ නම් කය කෙලින් තියේදී නැමුණයි කියලා පෙන්වන්න පුළුවන්. නැමිලා තියේදී කෙලින් තියනවා කියලා පෙන්වන්න පුළුවන්. හොඳට කුඩු ගල වගේ ඉඳද්දී ඇතුලේ නලියනවා කම්පන වෙනවා පෙන්වන්න පුළුවන්. පා වෙනවා නලියනවා පෙන්වන්න පුළුවන්. සමහරට පා වෙනවා නලියනවා ඇතුලට නොදැනෙන්න පුළුවන්. ඒසකොට තමයි බුදුචාන් වහන්සේ අපට බණපදයක් කියන්නේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයක්. මේ ලෝකේ තියෙන ධර්ම මනස පූර්වංගම කරගෙන තියෙන්නේ. හිතට පෙන්වන්නට ඕන අඹේ කය කිට්ටුයි කියලා එයාට කිට්ටු කරලා පෙන්වන්න පුළුවන්. අපි අද්දක වහන භාවනා කරනවානේ. මහතයි කියනවා මහතයි කියන්න පුළුවන්. වනවන්න ඕන වනවන්න පුළුවන්. නලවන්න පුළුවන් නලවන්න පුළුවන්. මනෝ මනෝමයා මනෝසෙට්ටා. මනසමයි ශ්‍රේෂ්ඨ මනෝමයක් මේ ලෝකේ. එතකොට මේ රූප සංඥා විදි තමයි ඉස්සල්ලාම අපි මනෝබුබ්බංග මහ ධම්මා කියන ධම්මපදේ තේරුම් ගන්නේ. ඊට ඉස්සලා තියෙන කාමයේ කාම සංඥාවේ රූපේ ඌව හොයන්න ගියොත් එහෙම පිස්සු හැදෙනවා. ඉස්සලා භාවනාව දියුණු කරගන්න ඕනේ රූප සංඥාවට යනකම් ওই කියන මට්ටම යනකම් allele තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි කූරක් කරලා බලන්නේ මේ allele තැම්බිලාද කියලා. ඒක තමයි Tamanට තේරෙන මේක මනෝමයයි. ඉතින් භාවනා නොකරන එක්කනට මේක වුණොත් ඉතින් පිස්සු කියනවා භූතාවේශ වෙලා කියනවා ක්ෂීසොෆෙනික් කියනවා බයිපෝලා කියනවා පිස්සු කෙලිනවා ඊට පස්සේ වෙදකම් කරන්නේ පිස්සෝ බුදුරජාණන් වහන්සේ කියනවා උඹ ඔය අල්ලගෙන ඉන්න ලෝකේ ඔය කාමයට එක්ක ඉන්න ගමන් පන්සිල් පද නොරකින්න බාක් ඕක ඇත්තක් තියෙනවා. පන්සිල් පද රකපං සමාධියක් සද්ධාාවක් ඇති කරගන්න සතියෙන් ඵලයට මේ ලෝකේ ලුණු ගෙඩියක පොත්ත ගලවනා වගේ එන්නේ එන්නේ එන්නේ කාමේ කාම සංඥා අයින් කරනවා රූපේ රූප සංඥා අයින් කරනකොට පේන්න පටන් ගන්නවා මේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ඕක තමයි මනෝපුබ්බංගම මනෝදම් මනෝසෙට්ටා කියන ගාතාවේ සිංහල පදේ. ඔබට ඕනේ නම් මේ මනුස්ස ජීවිතය ඉතාම උතුම් දෙයක් කියන්න ඒත් පුළුවන්. මේක අන්තිම කාලකන්ණි නොකෑමනක් දහපදුර එකක් කියනවා ඒත් පුළුවන්. මනසේ ඇති. ඉතින් කවදද අපිට මේ වගේ තැනකට භාවනා ගියාට පස්සේ මේ ප්‍රතිපදාවේදී වුණාවක් මේ කෙලෙස් අඩු ගතියක් මේ පේන රූප සංඥා අපි මත් වෙලා බීලවත් නිදාගෙනවත් නෙවෙයි. දැන් හීන පේනවා. අඩ නින්දක වගේ අඩ හීනක වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී යෝගාවචර සද්ධාව නැත්තම් මොනව වෙනවද කියලා හිතන්න. මේ සීල නැත්තම් මොනව වෙයිද කියලා හිතන්න. සතිය නැත්තම් මොකද වෙන්නේ කියලා බලන්න. යකුතුරු ගෙනල තොවිල් නටාවි. ඉස්පිතාලේ හරන් යාවි. නමුත් බුදුජාන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ 6 අවුරුද්දක් තුල සුද්ධෝදන රජුරෝ දැනගෙන හිටියානම් මොන්න තරම් තොවිල් නටාවිද මොන්න තරම් සයිකියාට්‍රිස්ලා හොයාවිද ඒකයි බුදුන්ස් කියේ මේ පිස්සොත් පිහට්ටොත් එක මේව කරන්න බෑ නන්නාසුන තැන්න ගිහිල්ලා මේ ටික කරන්න සෑහෙන සද්ධාාවක් ඕන සෑහෙන සීලයක් ඕන සෑහෙන සතියක් ඕනේ මේකෙන් මට හිතෙන්නේ මේ ධර්මයේ මේ භාවනාව කොච්චර සක්‍රියද ඒ තරම් ඉක්මනට මේක පෙන්වනවට බාර ගන්න තියෙන අමාරුකම මේ පේන දේ සද්ධර්මය සත්‍යය නැත්නම් ප්‍රകൃතිය අත්පනා අපිට පේන දේ මොන જાති කරවත් බාර ගන්න. ඒ නිසා ආප්තෝපදේශයක් වශයෙන් කියන්න පුළුවන්. තෑග්ග දෙනවට වැඩිය වටන තෑග බාර ගන්න එක. ඉතින් යෝගාවචරයක් දෙන තෑග බාර ගන්න කැමති නැත්නම් අපි හිතන්න මුස්ලිම් මිනිස්සෙක් භාවනා කරලා ඌව දැක්කොත් මොනවා කියාවි? අල්ලාහ් දියනාසි දැක්කා කියාවි. Hindu මිනිස්සෙක් දැක්කන ගියම් බ්‍රහ්මන් දැක්කයි කියලා. කතෝලික මිනිසෙක් භාවනා කරා කියලාදී දෙවියන් ආසේ දැක්කයි කියලා. ඒ තුන් දෙනාම හිතනවා දැන් නිෂ්ඨාවට ගිහිල්ලා දැන් මේ දෙයියෝ මේ ළඟ ළඟ ඉන්නේ කියලා. බෞද්ධයා විතරක් කියනවා දැන් තමයි භාවනා පටන් ගත්තේ පරිසංවයන්. ඕක අග නෙවෙයි ওই මුල. ඔතනින් එහාට භාවනාව යන්නේ. ඒ නිසා මෙතනින් තමයි සද්ධාව තියනවද නැද්ද කියලා දැනගන්නේ. සීලය තියනවද නැද්ද කියලා දැනගන්නේ. පීඩිය සමාධිය සතිය තියනවද නැද්ද කියලා දැනගන්න. මිනිහා නොමිනිහා තීන්දුව කරන තැන. ඉතින් එතෙන්ට යනකොට ওই හැරමිටි තුනම ගෙනියන්න සද්ධාව කියන හැරමිටියක් තියාගන්න වැටෙනවට අල්ලගන්න. සීලේ කියන හැරමිටියක් තියාගන්න. සතිය කියන හැරමිටියක් තියාගන්න කාමේ හිටියත් කාම සංඥා හිටියත් රූපේ හිටියත් රූප සංඥා හිටියත් සතිය කැඩෙන්නේ නැහැ. ආනික කවදා හරි අදාහගත්ත දවසට තේරෙනවා කාමේ සහ කාම සංඥා කියනවා චපල ධර්ම. රූපේ සහ රූප ධර්ම කියනවා චපල ධර්ම. මේ ඔක්කොම හරහා යන්න පුළුවන් ඉදිකටක් වගේ තියෙන එක තමයි සතිය. ඒ සතිය කාමීති උනත් කාම සංඥාති උනත් සැකහැරලා බය නැතුව අනිශ්චිතතාවයක් නැතුව බලන එකට කියනවා අවෙක්කප්පසාද කියලා එකක් කියන්නේ සෝවාන් වෙනකොට හම්බෙන දේ අපිට. සීල කාමේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස නැති වෙන විචිකිච්ඡාව නැති වෙනවා. මේ තියෙන්නේ මේ ආපදේ පිළිබඳ විචිකිච්ඡාවක් තියෙන ඇත්තද බොරුද හරිද වැරදිද කියලා. ඉතින් ඒ සඳහා උත්තරේ මොකද්ද මේ විග්‍රහයේ? ඔතෙන්ට යන පාර හොඳට බලබලා යන්න, ආයශරයක් බලබලා යන්න. එතකොට පෙනෙයි කාමේ කාම සංඥාව ප්‍රතිස්ථාපන වෙනවා. කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපන වෙනවා. ප්‍රති රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපන වෙනවා. මෙන්න මේ પરම්පරාව නැවත නැවත භාවනා කරන එක නම් අපි කියනවා භාවිත මනසක් ඇති කෙනෙක්. ලක්ෂ වාරයක් කරන්නේ නැවත නැවතත් කරන්න. එතකොට වෙන්නේ භාවනා ඉදිරියට යන එක නෙවෙයි. විශ්වාසය ගොඩනගන. තමයි මේ කරගෙන යන වැඩේ හොඳයි කියලා. ඉතින් මේ කමටහන් සුද්ධ කරනවා කියලා අපි කරන්නේ ඒ විශ්වාසයේ ධෛර්යය ඒක නාට බෙදා හදා ගන්නවා. අපිත් එහෙම කෙරුවට අනිවාර්ය විශ්වාසය පහළ වෙනවා කියලා විශ්වාසයක් නැහැ. පහළ වෙන කෙනාට මේක ධෛර්යයක් වෙනවා. ඒ නිසා මේක නැවත නැවත බලන්න මේක කාම සංඥාව කියන එකට ගැලපෙනවද කියලා බලන අදහසෙන් යන්නේ එතකොට තමයි මේ කරා යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාසය පළ කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මූල කර්මස්ථානයේ හැටියට භාවනා කරන්නේ පිම්බීම හැකිලීමයි. පරියංකේ වාඩ් වී විනාඩි 5ක් පමණ පිම්බීම හැකිලීම මෙනෙහි කරන විට එය නොදැනීයයි. මා ඒ බව මෙනෙහි කරන විට නැවතත් මතුවී නොදැනීයයි. පැය භාගයක් පමණ සුවසේ සිටින විට ශරීරයේ උණුසුම් වී එතනම සිසිලස දැනේ. ඒ බවද මෙනෙහි කරන්නෙමි. යටිපැත්ත සහ දනිස්වල වේදනාව මතුවී යටිපැත්තේ වේදනාව දරුණු ලෙස පවතී. ඒ වේලාවට වේදනාව පමණයි මෙනෙහි කරන්න පුළුවන් වන්නේ. මා මේ අයුරු පයකමාරක් දෙකක් දාඩිය වැක්කරමින් වේදනාව වින්දා. හදිසියේ මට උණ ගැනි භාවනාව දින 6ක් පමණ කරන්න බැරි විය. දැන් දින 5ක් පමණ භාවනා කළත් පෙරමෙන් දරුණු වේදනා ආවේ නැත. අද උදෙන් පැය එකක පැයකුත් විනාඩි 10ක් භාවනා කළත් සාමාන්‍ය වේදනාවක් පමණක් මතුවිය. ඒ සුළු වේලාවකට වේදනාව මෙනෙහි කළෙමි. උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර නිවනින්ම සැනසීම ප්‍රාර්ථනා කරමි. මේක මේ වේදනාවල් පිළිබඳව මනාපයක් ඇතියකුයි අන්තිම වාක්‍ය අතර අහගෙන ඉනකොට තේරෙන්නේ ඒ අපේක්ෂා කරතරම් වේදනාවක් මතුවෙන්නේ නැහැ කියලා. ඒක එක හාස්‍යකුත් තියෙනවා. වේදනාව, නිින්ද වගේ දේවල් වරෙන් කියලා යන්න කවදාකවත් එන්නේ නැහැ. එහෙම නැත්නම් හිතන විදිහට එන්නේ නැහැ. නොදැන ගියොත් එනවා. ඒ වගේම වේදනාව ආවයි කියලා දිනුවක් හෝ නාවයි කියලා දිනුවක් පෙන්වන්නෙත් නැහැ. ඒ නිසා අපිට දැනගන්න තියෙන වේදනාව තියෙන කොටයි නැති කොටයි ආනාපාන පේනවද සතිය තියෙනවද කියන මේ මූලික තේමාව අත්දැකීම් වශයෙන් තබා ගත යුතු මූලික තේමාව දන්නවනම් වේදනාවක් තිබුණයි කියලා හෝ නැහැයි කියන එක අපි හිත කරදර ගන්න යන්නේ නැහැ. ඒ උග්‍ර වේදනා තියෙනකොට හෝ අපේක්ෂාවෙන් කියලා නැති වුණාට තමන්ට ඉන්න ඉරියව් හෝ සත්‍ය පැවැත්වීමට බාධාවක් නැත්තම් මේ මගදී හම්බෙච්ච හැතැම්ම කණු මගසලකුණු මහා ලුකුට ගණන් ගන්න එපා. ඔය ගෙවන් වෙන බව දන්නවනම් එච්චරයි. එහෙනම් ගමන ඉස්සරහට යනවා. නමුත් දිගටම මතක තියාගන්න ඒ ගමන පුරාවට හැකිතාක් දුරට සතිය ඉතිහාසයත් එක්කම මතක තියාගෙන යනවනම් ඉදිරියේදී ඔය සැක හුඟක් දුර වෙන ඉඩ තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ ඉදිරිපත් කිරීම කොටස් දෙකකට තියෙන පරයන්ක භාවනාව සහ සක්මන් භාවනාව පරයන්ක භාවනාව කොටස මම දැන් මෙතන ඇයි සිතන විට විටම කය පහලට ගලාගෙන ගොස් හරියට තේ කෝප්පයක මණ්ඩි පහලට මිදෙන්නක් මෙන් කය තැන්පත් විය. ආස්වාද ප්‍රස්වාස මතුවන සැටි බලා සිටීමි. උරස් කුවරෙහි ඉහළට වන චලනයක් ලෙස ආස්වාසයේද පහළට වන චලනයක් ලෙස ප්‍රස්වාසයේද මතුවිය. මෙම ඉහළ පහළ වන චලනය උරස් කුරෙහි මධ්‍ය රේඛා මත ඉහළට පහළ ඇදෙන රේඛාවක් මෙන් දැනෙන්නට විය. මධ්‍ය රේඛා මත එකතැන කුරුටු ගෑවෙන සිරස් රේඛා සමූහය දිගින් එකිනෙකට වෙනස් බව දැනුණු සිට දැනුනි. එවිට ආස්වාස ප්‍රස්වාස දෙකක් කිසිවිට එක සමාන නොවන බව තේරුම් ගත්ෙමි. දිගට ඉහළට ඇදෙන විට දිගු ආස්වාස ලෙසද පහළට ඇදෙන විට දිගු ප්‍රස්වාසලද සිටුවෙමි. ක්‍රමයෙන් මෙම කුරුටු ගෑවෙන ඉර කුඩා වී තිතක් වී නැති වී ගියේය. කය සෙමෙන් සෙලවෙන බවක් දැනුනි. නැවත ආශ්වාස ප්‍රශ්වාස මතු වී නැති විය. වම් උරහිස සෙමෙන් සෙලවෙන්නට පටන්ගෙන ක්‍රමයෙන් වැඩි වී මුළු කයම ගැස්සෙන හැටි බලා සිටියෙමි. ක්‍රමයෙන් නැවතිනි. සියුම් කම්පනයක් සමග ආනාපානය මතු වී නොදැනී ගියේය. ඇස් කන්නාසය දිව එකම සරල රේඛාවක් මත වරහන් ඇතුළේ ශරීරයේ සිරස් මධ්‍ය රේඛාව මත පෙළ ගැසී ඇති බව දුටුමි. මෙම රේඛාවද ක්‍රමෙන් ගෙවි ගියේය. ඇතුළට ගිලෙන්නාක් මෙන් කයට දැනුනි. විවේකයක් හුදකලාවක් හා සැනසීමක් දැනුනි. පළවෙනි කොට තමයි. ඒක ඒකේ තේචර උපදේශ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක හොඳයි ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. සක්මන් භාවනා කොටස දකුණ වම ලෙස සක්මන් නැරඹෙමි. විලම්භ පොළවේහි තදින් නිස්පාෂ වන බවද විලම්භ සිට ඇඟිලි දක්වා පොළවේ ඇලී යන බවද දැනුනි. වමට හා දකුණට සමානව දැනුනි. පොළවේ තද බවද පතුලේ මෘදු බවද පොළවේ තෙත් බවද කකුලේ උණුසුම් බවද දැනුනි. මෙසේ සක්මන් කරන විට කයට සැහැල්ලුවක් දැනුනි. වම් යටිපතුලේ සමහර ස්ථානවලට ස්පර්ශය නොදැනෙන බව දැනුනි. දකුණු කකුල වඩා කායස්න බවද වම ඇදී ඇදී යන බවද දුටුවෙමි. වම් පතුලට දැනෙනුයේ යටිපතුලේ මෙසේ එකක් දමාගෙන වැලි පොළවේ ඇවිදින්නක් වෙන වෙනසකි. දකුණට ස්පර්ශය හොඳින් දැනේ. කය පාවෙන්නක් මෙන් ඉදිරියට ඇදේ. වැලි මලවලට අඩියක් පමණ ඉහළින් ඇස්මානේ පාවෙන මුතු වැටෙන්ද එකිනෙකට එම මුතු වැට ධම්මලක් මෙන් බැඳී ඇති ආකාරය දුටුවෙමි. සමහර තැනක පොකුරක් එක් වී තිබිනි. සක්මන කෙලවරදී සක්මන් නතර විනි. සිටගෙන සිටින බව හොඳින් දැනුනි. ඉදිරියේ ඇති නාගස චිත්‍රයක්සේ පෙනුනි. ක්‍රමයෙන් කුඩා වී ඈතට යන හැටි දුටුවෙමි. සක්මන් කිරීමට අරමුණු කළද කය නැවතී ඇති බව පැදැනේ. ටික වේලාවකින් නැවත සක්මන ඇරඹිනි. වැලිමලුවේ මීදුමක්සේ පෙනුනි. ඇස්පිහාරු අතරින් වැලිමලුව පෙනෙන්නට විය. මේ සියල්ල පෙනෙන අතර සතිය පාදවල තිබෙන බවද නිරීක්ෂණය කළෙමි. ඉදිරි පියවර සඳහා උපදෙස් ලබා දෙනමින් කරුණායි වෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුවපත් වේවා. මේ අර සක්මන අනායාසයෙන් සිදුවෙන තැනට පෙරමග ලකුණු පහළලා තියෙනවා. එහෙම ඉසල ඉසල මේ වගේ මෙහෙ මෙහෙවුවට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ සක්මන කිසිම මෙහෙවීමකින් තොරව අනායාසයෙන් වෙන්න පටන් අර ගන්නවා. එතකොට බලන්න පුළුවන් තරම් තමන්ම ඇවිදින්ම ඇවිදිද්දි තමන් පිටක ඉඳලා බලා ඉන්නා වගේ මේ කටයුත්ත වෙනකොට චේතනාවකින් තොරව මේ ශාරීරික ක්‍රියාත්මක වෙන හැටි තමන්ට දැක ගන්න පුළුවන්. එතකොට gediya පිටින්ම ඇවිදිනවා විතරයි පේන්නේ. මේ වම මේ ඔසවනවා යවනවා තබනවා මේ දකුණු මොකක්වත් නැහැ. මේ ඔක්කොම වැඩ පිළිවෙල දැක් ගන්න පුළුවන් වෙනවා. අන්න එතකොට යෝගාවචරයට ස්පාසුවක් එන්න පටන් ගන්නවා. අන්න ඒකට යණ්ඩයි ඔය ඔය ලකුණු පහලා තියෙන්නේ පුළුවන් තරම් ඒ විදිහට අනායාසයෙන් වෙන සක්මන වෙන්න ඇරලා බලා ඉන්නකොට තමයි මේ ශරීරයේ මේ ඉරියව් පැවැත්වීමේ ක්‍රියාවලිය තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ විදිහට අනායාස වෙන එක ආයාස කරන්නේ නැතුව යන්න දෙන එක තමයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේ යෙදී සිටින විට ටික වේලාවකදී ශරීර වේදනා දැනේ. ඉරියව් වෙනස් කිරීමට සිදුවේ. පසුව නිදිමත ඇතිවේ. මේ සඳහා උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. මොකද්ද කරන භාවනාව කියලා පොඩ්ඩක් කියනවනම් ලේසි. අර ප්‍රශ්න මේ ප්‍රශ්න ලියන්න නෙවෙයි අපි මේ වෙලාවේ එකතු වෙන්නේ. ඔය අතරමැද ඒක හුස්මක්වත් බලන්න පුළුවන්. අන්න ඒක පේන්නේ කොහොමද කියලා කිව්වොත් නම් මේවට උත්තර දෙන්න පුළුවන්. එහෙම නැතුව ඒ කියන්නේ මේ අර කමඩාන් සුද්ධ කිරීම පිළිබඳ දීලා තියෙන කොලේ ගැන කිසිම තැකීමක් නැතුව ආවට ගියාට ලියන දේවල්. කරුණාකරලා ඊට පස්සේ ඒක ලියන්න ඉස්සෙල්ලා ඒ කොඩේ බලන්නේ කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස පරියංක භාවනාවට වාඩි වී ටික කලක් භාවනාව යෙදෙන විට ආනාපානයේ සංසිඳීම අද්දුටු අතර මේ භාවනාවේ යෙදෙන සමහර අවස්ථාවල පමණක් අද්දුටු අතර මුලදී මේ ඊතා කම්මැලි භාව කම්මැලි භාවනාව එපා කරන සුළු විය. එය එසේ තිබෙදිත් භාවනාව දිගටම කරගෙන ගියෙමි. දැනට ආනාපානයේ සංසිඳීම නිතර නිතර අත්දකින් අතර සමහර අවස්ථාවල පර්යංකයට වාඩි වූ වේලාවේ සිටම ආනාපානයේ සංසිඳීම අත්දකින් අතර මේ ඊතා ප්‍රනීත වූ ප්‍රියජනක ස්වභාවයට වඩාත් උනන්දු ඇති කරන තත්යක් අත්දකිමි. ආනාපානයේ සංසිඳී හෝ සියුම් වීගෙන යන අවස්ථාවවලදී මුලින් පර්යංකයේ තිබූ නිදිමත ගතියද නැති බවත් ඊටාම සතුටින් අත්දකිමි. මෙසේ නිමිත්ත සම්පූර්ණයෙන්ම නැතිව භාවනා වඩන එක් අවස්ථාවක කට වමෙන් පටන්ගෙන මුළු ශරීරයේම තදවීමක් ඇඟට ගැලීමක් වගේ වෙනවත් සමගම තදට දාඩියක් දමා තිබුණි. මේ සමත පැහැදින්නේ කෙසේ සමත සහ තේජෝ ධාතු කැළඹීමක් නිසා සිතුවත් නිමිත්තක් නැති මේ අවස්ථාවක මේ සිදුවිය හැකිද කරුණාවෙන් පහදා දෙන්න. සමායන මේ පඨවි සහ තේජෝ දාස් කැළඹීමක් කියා සිතුවත් නිමිත්තක් නැති මේ අවස්ථාවක මේ සිදුවිය හැකිද කරුණාවෙන් පහදා දෙන්න. භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට දීර්ඝාෂ පතමි. ඔය භාවනා කරන යනකොට මේ පෙන්වන විවිධ පැතිකඩ විවිධ සටහන් විවිධ මුණත් එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා. හිත පිරිසුදු වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒක පාරට දාගන්න හදනවා. අපේ තර්ක මනසේ ඇයි එහෙම වෙන්නේ? ඇයි මෙහෙම වුන්නේ නැත්තේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා අර ඒ පෙන්නන දෙයට මූණ කඩාපයි. ඒ නිසා වෙන්න බැරි දෙයක් මේ ලෝකෙ වෙන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ වෙන දෙයට හේම යන්න දෙන එකයි. ඒකට සඳහා අලුත් ඕනම දෙයක් වෙන්න මේකට අපි කියනවා විවෘත භාවය කියලා. අන්නේ විවෘත භාවය අවශ්‍යයි. නැත්තම් භාවනායි සිදුවෙන හැම වෙලාවෙම අපේ හිත ඒකට අතුරු ප්‍රශ්න හෙල නගනවා ප්‍රතික්‍රියා කරනවා හතුරුකම් කරනවා අරියාදුකම් කරනවා දල උපමානයක් හිතේ තියාගෙන භාවනාදී මතුවෙන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා හරස් කපන්නත් එපා ඒකට යන්න අරින්න එක සැරයක් නෙමෙයි 10 15 සැරේ යනකොට සැකදුරු වීම සිද්ධ වෙනවා ඒ නිසා මේකට ඕනේ වතාවක් වෙන්න දෙන්න වෙන්න වෙන්න වෙන්න තමයි තේරෙයි සැකදුරු වීම සිද්ධ වෙන්නේ අත්දැකීමෙන්මයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව පළමුව මම හිඳගෙන සිටින ආකාරය මෙනෙහි කොට ඉන්පසුව මට පහසු ආකාරයට පිජු කය ලිහිල් කොට හිත දැන් මෙතනට මේ මොහොතට ගෙන ඒමට මහත් ප්‍රයත්නයක් දැරුවෙමි. මම දැන් මෙතන කියා මෙනෙහි කළෙමි. අවසාන පැය කාලය තුලදී මගේ සිත කෙමෙන් කෙමෙන් තැන්පත් වන බව නිරීක්ෂණය කෙලෙමි. හුස්ම ඉහළ පහළ යන ආකාරය නිරීක්ෂණය කිරීමට අපොසත් උනේමි. බාධක සිත ඇතුලෙන් කරන කතාව මේ භාවනාව පටන් අරගෙන මිනිත්තු 15ක් පමණ යන විට ආරම්භ විය. වැඩකට නැති දේවල් ගැන නිතර නිතර සිත ඇතුලෙන් කතා කළේය. සිතෙන් අනදුන්නෙත් නැත. කරන්න තියෙන දේවල් වරහන් ඇතුලේ gederදී මතක් කළේය. එක වතාවක් තරහ දෙයක් ගැන මතක් කළේය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මට නැති කරගන්න ආකාරයේ කරුණාවෙන් පහදා දෙන්න මෙනෙමි. සක්මන් භාවනාව ගැනත් නැවත කියනවා. සක්මන් භාවනාවේදී මම දකුණු කකුල බිමට වදින විට දකුණ කියාත් වම කකුල බිමට වදින විට වම කියාත් පැය භාගයක් පමණ මෙනෙහි කෙලෙමි. එවිට මගේ සක්මනේ ක්‍රියාකාරී කතා කීපයක් ඇති බව නිරීක්ෂණය කෙලෙමි. පය එසවීම, පය ඉදිරියට යැවීම සහ පොළවට තැබීම. සක්මන් අවසානයේදී ටික වේලාවක් සිටගෙන සිටින ආකාරය මෙනෙහි කෙලෙමි. හැරෙන විට දකුණ සහ වම කකුල තබන ආකාරය නිරීක්ෂණය කෙලෙමි. බාධක සිත විවිධ අරමුණු කරා දෙවීම මුලදී වැඩි වශයෙන් ඇසට පෙනෙන අනිත් යෝගීන්ගේ දැක සතිය කැඩුනේමි. එහෙත් ඔවුන් දෙස එකෙල්ලේ නොබැලුවෙමි. කාලයත් සමග එම බාධකේ අඩුවේ. එහෙත් නැති නැත. ටික ටික වශයෙන් gedara ගැන මතක් වුනේමි. ඔබ වහන්සේට ප්‍රශ්න ලියන ආකාරයේද සිහියට ආවෙමි. මගේ භාවනාව ගැන ඔබ වහන්සේගෙන් ආවාදන් හසනා ගෞරවයෙන් යුක්තව බලාපොරොත්තු වෙමි. පරියන්කේදී සක්මනේදී වගේ හිත පිට යන තැඟුල ඒක නිතර නිතර වෙනවා නම් තමයි මේ කරන්න පුළුවන්නේ. ඒ හිත පිට යන වෙලාවෙදිත් පරියන්කිනකොට ආනාපානෙ පේන තෙක් මානද කියලා බලන්න. හිත පිට යනකොට සක්මනේදී හිතගෙන ඇවිදින බව අරමුණ පේන තෙක් මානද කියලා බැලීම පමණයි ඒ හිත පිට යාම වළක්වා ගන්න ඕනේ නම් තියෙන එකම ක්‍රමයේ වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා පටන් ගන්නකොටත් මම කිව්වේ රූප කර්මස්ථානික තරණ යන්න. එතකොට කාම සංඥා දුරු වෙනවා. කාම සංඥාවට වෛර කරලා ඇති වැඩක් නැහැ. මේ කරගෙන යන වැඩේමයි කාම සංඥා කරදර කරත් පුළුවන් තරම් බලන්න භාවනා කරමින් ඉන්න අරමුණට වරින් වර වරින් අරහට යන්න. ඒ දක්ෂකම තියෙනවා නම් බොහොම නොබෝ වේලාවකින් තමයි අතුරු කරදර අයින් වෙලා අරමුණට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව වෙන ක්‍රමයක් නැති බව තමයි කියන්නේ. සයිමස ඊයේ ප්‍රශ්න අවසන් අද ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම කාලයක සිට ආනාපාන සතිය ප්‍රගුණ කළ කෙනෙක්මි. ඒත් මෑත භාගයක සිට හුස්ම රැල්ල වැදෙන තැන ප්‍රකට නොවේ. බොහෝ විට හුස්ම ගැනීමත් හෙලීමත් නොකරන බව වැටහෙන්නේ. මේට උපදේශයක් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තුරුවන් සරණයි. නිර්වාණ අවබෝධය ලැබේවා. එතකොට තමන්ට මූල කර්මත්තානේ නොදැනෙනව නම් තමන් මෙතන ඉන්න බව නිින්ද ගිහිල්ලා නැති බව, ක්ලාන්ත වෙලා නැති බව වැටහෙනවද නැද්ද කියන එක වාර්තා කරන්න කැමති නම් ඉස්සරහට ගෙනියන්න පුළුවන් ප්‍රශ්නේ. මේ නොපෙනෙන දේවල් වැට කියලා තියෙන්නේ කොහොඳයි. ඒතකොට තමයි ඉඳගෙන ඉන්න බව පරියන්ක වෙනා නිින්ද ගිහිල්ලා නැති බව, ක්ලාන්ත වෙලා නැති බව දන්නේ දන්නවද? දන්නවනේ ඒක අරමුණක් කරන්න ඉදිරියට අන එකයි තියෙන්නේ. ඒක වඩා හොඳයි අරමුණක් මේ ආස්වාස් ප්‍රසවාස වගේ අරමුණට වඩා මේ ඉඳගෙන ඉන්නවා කියන අරමුණට හිත ගන්න පුළුවන් නම් ওই වගේ අල්ලපනල්ලක හරි කමන්නේ. නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැති බව දැනගන්න පුළුවන් නම් ඒක ලොකු හයියක් කරගන්න පශ්චාත්තාපයකට හේතු වෙන්නේ නැතුව ඒක අරමුණු කරනවා කිව්වත් ප්‍රශ්නයක් නැති කරගෙන දිගට භාවනා කරන එක තමයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ ඊයේ ප්‍රශ්නය හා සම්බන්ධවයි. නාස්පුඩු වල ආස්වාද ප්‍රස්වාසයේ වාතයේ වැදෙන බොහෝ වේලා සිටින්දි නින්දට වැටි තිබුණි. ගරු ස්වාමින්වහන්ස තේරෙන්නේ මොකද? ගෞරවනීය ස්වාමින්වහන්ස ඊයේ ප්‍රශ්නය හා සම්බන්ධවයි. නාස් පුඩුවල ආශ්වාස ප්‍රශ්වාස වාතයේ වැදෙනු බොහෝ වේලා සිටියේදී නින්දට වැටි තිබුණි. තේරෙන්නේ නැහැ වාක්‍ය මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ ආස්වාද ප්‍රසආස බල බල එනකොට නිින්ද ගියා කියන එකයි කියවෙන්නේ. මේක භාවනා විදිහට වෙන්න බැරි වැඩක්. ඒ නිසා ලියපෙකන කැමැතිද මොකද්ද මේ කියන්න හදන්නේ කියලා කියන්නේ. ඒ නැත්තම් ඉස්සරහට විග්‍රහ කරගන්න බෑ. මේ අරමුණක් බලබලා ඉඳදී ඉඳ යනවා කියන එක හිතා ගන්න බෑ. ඒකට ඒකේ අදහස් කරන්නේ මොකද්ද කියන එක කරුණාකර පිසිතුව ලියන්න දැන් ඉදිරියපත් වෙන කැමති නැත්තම්. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් මම මෙතන යනුවෙන් භාවනාව ආරම්භ කළ විට ටික වේලාවකට පසුවටත් හුස්ම රැල්ල දැනුනේ නැත. එහෙත් පපුව ප්‍රදේශයේ උස් පහත් වීම නිරීක්ෂණය කළ හැකි විය. එයින් මම ආස්වාස ප්‍රස්වාස කරන බව වැටහිනි. ටික ටික එහි වේගය අඩුව ගොස් නැත්තටම නැති වුනි. එම අවස්ථාවේදී පාද දෙක පොළවට බරව බර සපත්තු දෙකක් දාගෙන සිටිනවා වාගේ දැනිනි. දනිස උඩ තිබුණු අත් දෙක නම් නැතුව යනවා වගේ දැනිනි. ටික වේලාවකින් දෙපයේ දකුණු පැත්ත නැතුවසේ දැනී ගියද දකුණට ඇලවුනි. මම බොහෝ වේලාවක් මේ අත්විඳින්මින් සිටින විට නැවත පපු ප්‍රදේශයේ උඩ පහත් වීම ආරම්භී හුස්ම ගන්න බව දැනුනි. තවත් වේලාවක් මට එසේ සිටීමට හැකියුවත් මම භාවනාව නතර කෙලෙමි. එසේ නතර කිරීමට හරිදයි පාදා දෙන්න. නතර කරන්න කියලා කියන්නේ මේ භාවනාවට වෙලාවක් හම්බෙච්චලා ඒක නතර කරන එක හොඳ නම් ඉතින් gedere ඉන්න තිබ්බනේ. මේක මේවත් ප්‍රශ්නද කියලා මට අහන්න ඉතින්. මේ කොළවල ලියලා අහන්න තියෙන ප්‍රශ්නද මම භාවනා නතර කරා මං ශෝක්ද කියලා මයින් අහන. ශෝක් හොඳයි. එච්චර තමයි ඉතින් කියන්නේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මා පැයක් අදිෂ්ඨාන කරගෙන භාවනාව සඳහා පර්යංකේ වාඩි වෙනවා. පූර්වක්‍ෘතිය හොඳ අවබෝධයකින් කරනවා. භාවනාවට සුදුසු සත්‍යයක් ගොඩ නැගෙනවා. මම ආස්වාද ප්‍රස්වාද කය දෙස බලා ඉන්නවා. ආස්වාදය හා ප්‍රස්වාදය මට හොඳින් වෙන්කර ගැනීමට හැකි වෙනවා. හුස්ම නාස්පුරයෙන් ඇතුළු වෙනවා මට දැනෙනවා. මම හොඳින් ඒ දෙස බලා ඉන්නවා. හුස්ම නාසයේ අග වැඩි නාසය තුලින් ඉහළට ඇදී යන ආකාරය මම තේරුම් ගන්නවා. ඒ ආස්වාසය ලෙසත් දිගු ලෙසත් තේරුම්ගෙන මම ඒ දෙස බලා ඉන්නවා. ප්‍රස්වාසයේද මම දකිනවා. ප්‍රස්වාස කය නාස් කුහරයේ අභ්‍යන්තරයේ සිට සියුම්ම ගමන් කරමින් නාසය අගවැදී පිටවෙනවා මට දැනෙනවා. මම එය ප්‍රස්වාස කය ලෙස අවබෝධ කරගන්නවා. ආස්වාස කය දෙස හා ප්‍රස්වාස කය දෙස මම සියුම් ලෙස විචාරාත්මක බලා ඉන්නවා. එදී ආස්වාසයට වඩා ප්‍රස්වාසයේ උණුසුම් බව මට දැනෙනවා. ආස්වාස කයේ හා ප්‍රස්වාස කයේ ස්වરૂපේ මා තුල චිත්ත රූපයට මැවෙනවා. නාසය ඉදිරියෙන් නාසයට පහලින් ඇදී එන සුලං ප්‍රවාහයක් නාසය අග ඊතා මෘදුව වැඩි නාස් කුහර දිගේ ඉහළට ඇදෙන ආකාරය මට හොඳින් පෙනෙනවා. ඒ තුල ඊතා සියුම් දූවිලි අංශුද ඇති බව මට ඊතා හොඳින් පෙනෙනවා. ප්‍රස්වාසද මේ ආකාරයෙන් මට පෙනෙනවා. මෙම ආස්වාස ධාරාව හා ප්‍රස්වාස ධාරාව ක්‍රමයෙන් දිග බව අඩු වී කෙටි වී යන ආකාරය දෙස මම බලා ඉන්නවා. ක්‍රමෙන් ආස්වාදය ප්‍රසවාසය නොදෙනී යන ආකාරයද මම බලා ඉන්නවා. මගේ කය මට අමතක වී ඇත. මගේ මුහුණ ඉදිරියේ ප්‍රභාවත් නිල් පාට ආලෝකයක් කරකැවෙන්නක් මෙන් ඇති වී ක්‍රමයෙන් එම ආලෝකයේ කැටිව නිල් පාට මැණික් කැටයක් මෙන් පෙනෙනවා. පරයන්කේ සිටින මගේ සියලු කයද ආස්වාද ප්‍රස්වාසද එක තිතක් බාටපත් වී බොඳ වී යන කාර්යද මම හිතා සැහැල්ලුවෙන් බලා ඉන්නවා. මෙසේ විනාඩි 30ක් පමණ යන විට මට නැවත කය සිහි වෙනවා. දනහිස් දෙකේ සියුම් වේදනාවක් ඇති වී ක්‍රමයෙන් ඒ වැඩි වෙනවා. මම එය වේදනාව වේදනාව ලෙසත් දැනෙනවා දැනෙනවා ලෙසත් මෙනෙහි කරනවා. වේදනාව වැඩි වී දරා ගැනීමට නොහැකි වෙනවා. නමුත් මා සිත භාවනාවට තද කැමැත්තක් ඇතිව තිබෙනවා. වේදනාව දරාගෙන භාවනාව දිගටම කරගෙන යාමට මාසිත දැනු උනන්දු වෙනවා. කෙතෙක් මෙනෙහි කළත් වේදනාව දරා ගැනීම නොහැකි වෙනවා. සමාධියේ ඇලුන ස්වરૂපයක් යුතුවම මා මා දෙපා දිග අරිනවා. භාවනාව දිගටම කරගෙන යනවා. නමුත් සමාධිය විසිරුණු බව මට දැනෙනවා. සිතේ පැවති ප්‍රීතිය අඩුව යනවා. කයේ පැතු සැහැල්ලු බව නැතිව ගොස් පැහැදිලිව භාවනාව වෙනසක් දැනෙනවා. මම දිගටම භාවනාව කරනවා. කලින් තිබූ සමාධියට ලොල් බවින් යුතුව එම සමාධිය ලබා ගැනීමට උත්සාහ කරනවා. නමුත් කලින් තිබූ පැහැදිලි ආලෝකයේ වෙනුවට මන්දා ආලෝකයක් මට පෙනී පෙනී නොපෙනී යනවා. මම දිගටම භාවනා කරනවා. එක්වරම ඇස ඇරෙනවා. පැය සම්පූර්ණයි. මගේ භාවනාව තවදුරටත් කර ගැනීමට සඳහා අවශ්‍ය උපදෙස් කරුණාවෙන් ලබා දෙන මෙන් වහන්සේගෙන ඉල්ලා සිටිමි. ඔය මේම දිගට කරගෙන යනකොට භාවනාවට පෙළ ගැහෙන්න මෙච්චර වෙලා නැතුව වාඩි වෙච්ච ගමන් වගේ බොහොම සුවත ගති අඳුරන ගති පහළ වෙන්න පටන් ගන්නවා. ඒකෝට තමයි භාවනාව අර මුලින් මුලින් ගත් එකේ ගැම්මට ගැඹුරකට යන්න හදන්නේ. ඇත්තටම මේ වගේ කෙනෙක්ගේ භාවනාවේ හොඳ හරි හම්බ වෙන්නේ පරියන්කේ අන්තිමට. එනිසා මේ අන්තිම වෙනකොට වැටහෙන දේ කර්ම කර්මට කමටහනක් කරගෙන ඒ වෙනකොට ශක්තිය නැතුව ගෙවිලා යන්නේ නැතුව පුළුවන් තරම් හැකි ඉක්මනට මේ ගැඹුරට ය아가න්න පුළුවන් නම් අද බහනා හෙටට හෙට බහනා අනිත් දවසෙන් එකිනෙකට එකිනෙකට yaadෙන්න පටන් ගන්නවා. ඒ නිසා ගැම්ම කඩා ගන්න නැතුව විදිහට දිගට කරගෙන යන එක තමයි හොඳ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කරන විට රළු පොළවේ පාතබීමට සලස්වා ඇත්තේ සුමට පොළව නුසුසු නිසා බව හැඟේ. එයට හේතුව පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් වූ නිවන් සප සම්පත්තිය අවබෝධ වේවා. එහෙම අදහසක් ඇත්තේ නෑ. වැලි පොළව තමයි හොඳ. ඒක නිසා උපක්‍රම කරලා නෙමෙයි තියෙන්නේ. අපිට පුළු පුළුවන් පහසු කන්දක සලසලා තියෙනවා පුළුවන් තරම් හැම වෙලාවෙම වැල්ලේ සක්මන් කරන්න. බැරි නම් විතරක්. වැස්ස වෙලාවට මේ ලණු පෙදුරු පාවිච්චි කරන්න. ඒක වඩා හොඳ එකක්. නමුත් මේ සුමුදු පොළව නැත්නම් රළු පොළව ආදී වශයෙන් අපි යොමු කරවන්නේ පුළුවන් හැම වෙලාවෙදීම පායන වෙලාවක වැලි පොළවම ඒක තමයි වඩාම හොඳ එක. පාවිච්චි කරන්න පාවිච්චි කළා තමන්ට වැඩියෙන් සතිය පවත්වන්න පුළුවන් එක තමයි වඩා හොඳ එක. නමුත් මේකේ කියලා නැහැ තමන්ට සතිය වැඩි වෙන්නේ කොයි එකද කියලා නැහැ. වෙන පැත්තකින් ප්‍රශ්න තියා බලලා තියෙන නිසා බලන්න කොයි එකේද වඩා හොඳ වැඩි වේලාවක් පියවර වැඩි ගාණක් තියාගන්න පුළුවන් ඉන්නේ ඒක තමයි උනන්දු කරවන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරිණක භාවනාවේ ආනාපාන සතියට සිත යොදා සිටීමි. එහිදී මම දැන් ඉන්නේ මෙතන යන සිතුවිල්ල ඔස් සිතුවිලි ඔස්සේ අරමුණ මෙනෙහි කළා. එහිදී මගේ සිත හා ගත හුඟක්ම සැහැල්ලු වී යන හැටි දැක්කා. ආලෝකයේද මා දැක ගන්නට ලැබුණා. මුලදී සාමාන්‍ය ලෙස තිබුණු හුස්ම රැල්ල ක්‍රමයෙන් නොදැන තත්වයට ආවා. ආලෝකයේද ඇති වෙවි නැති වෙවි යන හැටි නිරීක්ෂණය කළා. මුල සිටම හුලන් පැල්ල නාසිකාවක සියුම්ම විහිදී යන හැටි දැනුණා. මෙසේ සතිය ගෙන යද්දී සමහර තැන් නාසයේ සමහර තැන් නාසයේ කන මුහුණ වැනි ස්ථානවල කැසීම, විස ගැසීම, වේදනා වගේ දේ ඇති වුණා. මෙසේ ශරීරයේ අත්පා ආදිය දිග ඇදී ශරීරයේ පහළට එල්ලෙනවා වගේ දැනුණා. අත් විසීම, කකුල් විසීම මහ බරක්සිය දැනුණා. උදරය කොටස බරට තදවීමක් ඇති වුණා. මෙසේ සිදුවන්නේ ඇයිද නොදැනමි. ආස්වාද ප්‍රස්වාස නොදැනීම දිගටම ගත වුණා. මේ ගැන දැන ගැනීමට කැමැත්තෙමි. පහදා දුන මැනවි. ඔබ වහන්සේට නිවන් සුව වහවහාම අවබෝධ වේවායි පතමි. මේකේ තියෙන විදිහට සෑල්ලු ගති, කම්පන චංචල ගති ශරීර කොටස් වලට සම්බන්ධ කරන්නේ නැතුව මේ ශාරීරිය තුල ධාතු මනසිකාර්ය මතුවෙන ස්වරූපේ දැකගත්තොත් ඒක කොයි වෙලාවෙත් අපිට පාඩමක් උගන්වමින් ඉන්නවා. ඒ ශානාපානේ දිගේ හරි ගිහලා කයට ගියාට පස්සේ මේක තැන්තන් වල බර ගති, හැල්ලු ගති, උණුසුම් ගති, කම්පන චංචල ගති එනකොට ඒ කටබඩ නාසයේ ආදී වශයෙන් අංගෝලට සම්බන්ධ කරන්නේ නැතුව භාව වශයෙන් ගති වශයෙන් බැලුවොත් ඉඳගෙන ඉන්න පරියන්කේ විස්තර අපට සක්මන් කරනකොට උනත් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඒ ධාතු මනසිකාරයට නැඹුරු වෙන විදියට ධාතු මනසිකාරේ ක්‍රියාකාරකමක් රංගපෑමක් වශයෙන් දිගට භාවනා කරන්න. එතකොට බොහොම ප්‍රණීත වෙනවා භාවනාව. ගරු සාවින්වහන්ස මා සක්මන් භාවනාවේ යෙදී සිටියේදී මගේ පාදවල යට පාද යට ගල් කැට පෑගීමෙන් ඇතිවන වේදනාසේ නිබඳ වේදනා ඇති වුණා. ඔසවනවා යවනවා තබනා යන පියවර තුනටයි මා තැබුවේ. පාද බිම තැබීමේදී සීතල උෂ්ණ ගති හොඳින් දැනුණා. විලම්භ පාදයේ ඇඟිලි හොඳින් වේදනාවටපත් වෙනවා දැනුණා. වේදනාව කියා මම මෙනෙහි කළා. මෙසේ යාමේදී පාදවල ක්‍රියාකාරීත්වය මා දැක්කා. ඒවා નિરાයාසයෙන් ක්‍රියා කරන ආකාරයත් සිතට නොදැනීම ඒවා ගමනේ යෙදෙන හැටිත් මට දැනුණා. සක්මනේ යෙදෙන හැරෙන කොටසේ මා නැවතී සිට ආනාපාන සතිය යෙදුණා. එවිට හුස්ම රැල්ල හොඳින් නාසිකාව අග වදින හැටි මට පෙනී ගියා. මානසික ගතියක්ද දැනුණා. සක්මනේ යෙදීමේදීද සිත එකඟ භාවයට පැමිණ හැටි මට පෙනුණා. මේවා සක්මන් භාවනාවේ ඉදිරි පියවරවලට අනුකූල දැයි නොදැනමි පහදා දුන මැනවි. මේක මේක සෞඛ්‍ය සම්පන්නව යනවා. නමුත් මේ ගොඩක් කරගෙන කරගෙන යනකොට තමයි යාම ඉදිරියට පාර කපාගන්නේ. මේ මේ වගේ ගැම්ම හැල්ම අහුවෙච්චාම පුළුවන් තරම් ඒක කඩා ගන්න තුො දිගට කරන්නේ. ඒතකොට භාවනා විසින්ම ක්‍රමයෙන් ගැඹුරකට අරගෙන යනවා. මේක හොඳ පෙරමග ලකුණු තමයි ඔය පේන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අදිරේදී මම ආනාපාන සිතියෙන් වැඩුවෙමි. නමුත් මට තදබල සමාධියක්වත් නැත. සිත විසිරෙයි. නැවත නැවත ගනි මට අවබෝධයක් වන්නේ සමාධිගතම තත්ත්වයක් නැතත් විදර්ශනාවේ මම යෙදෙන බවයි. නාසයේ මුලට එන හුස්ම රැල්ල බිඳිමිදී කඩින් කඩ සංඥා තබමින් උඩට යයි. නැවත ප්‍රස්වාසයේ එන්නේ ටිකක් විවේකගෙනේ. ප්‍රස්වාසයෙන් පසු ආස්වාසයට සුළු මොහොතක විවේකයක් එයි. මේ ආස්වාස හා ප්‍රස්වාසය තුල රූප වේදනා සංඥා සංස්කාර විඥාන පංච උපාදානස්කන්ධයට ඇතිව පැවත නැති වෙන හැටි මම දැක්කේ. දකින්නේ ඒ අනුව පංචපාදස්කන්ධයේ වෙනස් වීම මම සිහිපත් කළෙ සිහියෙන් බලමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට තවදුරටත් උපදෙස් පදමි. ඔබ වහන්සේට පරම සුන්දර නිවනට ඒකාන්තයෙන්ම ප්‍රාර්ථනා කරනවා. මේ ලියලා තියෙන එකේ තොරතුරු නැතුව නෙවෙයි. නමුත් අර වාර්තා කිරීමේදී කිව යුතු පොලේ අනුගමනය කළා නැහැ. මේ සමාධියක් නැහැ. සමාධියක් බලාපොරොත්තු වෙනවා. යෝගිනික අනවශ්‍ය තැනකී රචනය පටන් ගන්න තියෙන්නේ. පහු වෙනකොට යම් ප්‍රමාණික තොරතුරු තියෙන නිසා මූල කර්මස්ථානට සාපේක්ෂව තව ගොනු කරන්න. එතකොට අනිවාර්යෙන් භාවනාය ගොනුවක් වෙනවා. මේක රචනය ගොනු කරලා තියෙන්නේ අතනින් මෙතනින් කැලි පොත කරලා වගේ කියන්නේ භාවනාවත් එච්චර පිරිසුදු නැහැ. නිසා පුළුවන් තරම් සමාධිය ගැන හෝ මොකක්වත් හිතන්නේ නැතුව මූල කර්මස්ථානයේ වැඩිපුර ආශ්‍රය කිරීමට පුළුවන් වෙන විදිහට දිගට භාවනා කරන මුල් ටිකේදී වම් පොඩි පොඩි හැලැප්පේ ටිකක් එනවා ඊට පස්සේ යා ගිනියන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ රූප වේදනා සංඥා සංඛාර වගේ මේ බරපතල වචන දාගන්න යන්න එපා. පොඩි දරුවට දෙන්න ඕනේ මේ දිරෝපු ආහාර. හයි ප්‍රෝටීන් දෙන්න යන්න එපා. ඒක පස්සේ දෙන්නේ දත්තාවට පස්සේ මේ දැන් අපි නිකන් සාමාන්‍ය සරල ආහාර දීලා ඉදිරියට කරන්න එකයි කරන්නේ. අතිපූජන වූ උඩුීරියගම ධම්මජීව ගුරුතුමාණන් වහන්සේ මා සක්මන් භාවනාව නිතර කරන්නේ නැත. හේතුව මට දෙපාවල තදබල කැක්කුමයි. මීට වසර කීපයකට කලින් පාරේ යන විට දෙපා වලට සිත තබා ගමන් කෙලෙමි. ඒ කාල තුල දෙපා කරකැවීමෙන් රෝදයක් වෙනස් වෙනවා මට දැනුනි. ඒ දැකීම අදටත් ඒ ලෙසම පවතී. මෙම වර්තමාන භාවනාවේදී කීප වාරයක් සක්මනේ දෙන විට යටිපතුල් වලින් වැලි වැටෙන්නාක් මෙන් වතුර බිඳු වැටෙන්නාක් මෙන් දැනුනි. කකුල තබන විට ඇඟිලි තුලින් යමක් විසිවෙන්නාක් මෙන් දැනේ. මට සක්මන ගැන කියන්නට ඇත්තේ එපමණයි. ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. මා වඩාත් කැමැති හා යෙදෙන්නේ පරියන්කයයි. ඔබ වහන්සේ පතන බෝධිය බෝධියකින් සියලු අදිෂ්ඨාන සඵල වේවා. තිසරණ සරණයි. මේකත් අර කමටහම් වார்த்தාවක් ගැන නෙවෙයි සාමාන්‍ය යාළුවෙකුට ලියුමක් ලියනවා වගේ ලියන්නේ. ඒක නරක නෑ මාත් යාළු කරගත්තට හොඳ මිනිහෙක් ඕන. නමුත් මට ඕන කරන්නේ ওই යාළුකම් නෙවෙයි. මේ පය තියෙනකොට පරණ විච්චිව මොකක්වත් වැඩක් නැහැ. දැන් සක්මන කරන්න කරනකොට වැටෙන දේ මොකක් හරි තියෙනවා මිස මේ රචනා නෙවෙයි මෙතන අවශ්‍ය කරන්නේ. මෙතන අවශ්‍ය කරන්නේ ටෙක්නිකල් නෝට් එකක් ඕන කරලා තියෙන්නේ. ඒ නිසා සක්මන කරන්න බැරි කකුල් දෙක අමාරු නිසා නම් හොඳට මතක තියාගන්න කකුල් දෙක සනීප වෙන්නේ සක්මණෙන්මයි. සක්මන් නොකර ඉඳ ඉඳ ඕක තව ලෙඩ වෙනවා. ඒ නිසා මේකට මං කියන්නේ කම්මැලිකම ශරීර හොරකම කියලා වචනයක් මයි ළඟ තියෙනවා. බුබ්බඩකම ශරීර හොරකම කරුණාකර දක්මන් කරන්න ඔය ඔක්කොමත් නැති වෙනවා. ඔయిత වැඩි ලස්සනට ලියන්න ඕන තරම් කරුණු අල්ල ගන්න පුළුවන්. ඒ නිසා සක්මන කරලා ඒ විස්තර හොයන ක්‍රමය හිත අවදි කරගන්න ක්‍රමය හරහා අවදි හරහා පරියන්කයට ගියොත් පරියන්කටත් පණිනවා. ඒ නිසා සක්මන් කරන්න කරලා වැටහෙන දේ පුළුවන් තරම් ඇතුල් කරන්න. ඒකට වේදනාව වැටෙනවනම් වේදනාව දිගේ සක්මන් කරලා පණ ගසව ගන්න. එතකොට ওই වයසට යන්නේම ලෙඩ වෙනවා ටිකක් අඩු කරන්න පුළුවන්. 100ක් නම් අඩු වෙන්නේ නැත්තම් ඔය මේ සක්මන නතර කරපු ගමන් පුදුමාකාර ලෙඩ කන්දරාවක් එනවා. ඒ නිසා ශාරීරිකයෙන් දෙහන් යන්න එපා. පුළුවන් ප්‍රමාණයෙන් සම සම වෙන විදියට පරියන්කට සම සම වෙන විදියට ඕ ඊට කිට්ටු කරන විදියට පුළුවන් තරම් සක්මන් කරන්න වේදනාව තියෙද්දිත් පුළුවන් ක්‍රියා කරලා තොරතුරු ටික ලියලා දෙන්න. එතකොට හිතත් කයත් මේ අහගෙන ඉන්න අපිත් ඔක්කොම උනන්දු වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් අවසරයි. ගරු ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි. මම ආනාපාන සතියේ ඉඳගත් දෙමි. ප්‍රථමයෙන්ම මම ඉඳගෙන සිටින ඉරියව්ව වෙත සිත යොමු කෙලෙමි. පසුව ඉරියව්ව වැටහීමත් සමගම මට ආස්වාද ප්‍රස්වාසය කෙරෙහි හිත තැන්පත් වුනේමි. පසුව මම නාසයේ අග ආස්වාස ප්‍රස්වාස හොඳට දැනීමට ඒ වෙත හිත යොමු කෙලිමි. මෙසේ ටික වේලාවක් ඒ දෙස බලා සිටින විට දකුණු පස නාසයේ කෙළවරට පමණක් හිත යොමු විය. එය කෙරෙහි හුඟ වේලාවක් බලා සිටින විට මට මුහුදේ රැලිමෙන් පෙනෙන්නට විය. මට නමුත් මගේ සතිය වෙනස් නොකොට දකුණු නාසයේ අගට වරහන් ඇතුලේ ආනාපාන සති නිමිත්ත කෙරෙහිම හිත යොමු විය. මට පසුව කිසිම දෙයක් නොදැනී දෙවියන්ට පින් දෙන ගාතාව දෙවරක් කියවෙනවා සමගම නැවත සතිය ඇතිවිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ගැන පැහැදිලි කිරීමක් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් පිහිටයි. මේ වගේ නැවත සතිය පහරුණාට පස්සේ ආධුනිකෙක් වාගේ දැන් පටන් ගත්ත කෙනෙක් වාගේ ආයසරයක් කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවනම් එතකොට ආයෙත් මේ පරියන්කේම නවත චක්‍රයක් තවත මේ අවස්ථාවක් ඇති වෙනවා. ඒ නිසා මේ මෙහෙම වුණාට බය වෙන්න එපා. ආයසරයක් සතිය අන්තිමට කියලා තියෙන සතිය පිටට පස්සේ අලුතෙන්ම පටන් ගත්තා වගේ කරන්ඩ කරනකොට තමයි තේරෙන්නේ අර ඉස්සල්ලා එකේ ගැම්ම දෙවෙනි එකට ගන්න පුළුවන් ඊට පස්සේ ආයෙත් ඕකම වෙනවා එහෙම එහෙම තුන් හතර සැරයක් ගියාට පස්සේ තමයි භාවනා හොඳට තමන්ට අතට හුරු කර ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මේ නතර කරන්නේ නැතුව යන්න පුළුවන් නම් තමයි වඩා හොඳ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව මම දැන් මෙතනයි සිතමින් සිටින විට කය තැන්පත් වේ. ආනාපානෙ නොදැනේ. ඇස්සරි ඉදිරියේ ඇති රූපයක් දෙස යොමු වී ක්‍රමයෙන් බඳ වී නොපෙනී යන හැටි බලා සිටීමි. ඇස් වැසී ගියේ. නැවත ඇස් ඇරුණද රූප නොපෙනෙන බව අද්දුටු වෙමි. කන් වලට ශබ්ද ඇසී විශාල ගෝසාවක් ලෙස පෙනීද අඩුවේ ගියේය. අතරින් පතර යම් යම් ශබ්ද දැනුණද සමස්තයක් ලෙස හෝගාන ශබ්දයක් පමණක් ඇති බව තේරේ. කයෙහිද යම් දැනීමක් ඇතත් නොදෙන බවක්ද ඇත. හරියටම විස්තර කිරීමට අපහසු විය. මේ මුළු කාලය තුලම විවේකී සහනදායි බවක් දැනුනි. මෙම අවස්ථාව පහදා දෙනමෙන් නිතා දෙනමෙන් ඉල්ලමි. ඉදිරියට යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඒ අතරින් පතරින් පේන විවේකී බව සහැල්ලු බව ඒකම එල්ල කරගෙන අරමුණු පෙන්නුනත් නැතත් ඒ සහැල්ලු බව වැඩි කිරීම සඳහා එහෙම නැත්නම් යාලු කර ගැනීම සඳහා සමීප කර ගැනීම සඳහා ඒකම තම හදාගත්ත හිතකින් ඒකටම යොමු කරගත්ත හිතකින් කෙලීම භාවනා කරන යන්නේ. එතකොට අරමුණු පෙන්ුණත් නැතත් Tamanට අර විස්්‍රාම වෙන ගතිය, උදිකලා වෙන ගතිය වැඩි කරන්න පුළුවන්. ඒක දක්නාසුළු විදිහට භාවනා කරොත්. එතකොට ඔය විස්තර කරන්න බැරි ගතියත් ඉස්සරහට එනකොට ඒට විවේක වෙන ගතියට සාපේක්ෂව බලන්න ගියොත් විස්තර කිරීමේ හැකියාවත් එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ගරුතර ස්වාමින්වහන්ස මම පර්යංක ඊතා පහසුව හිඳ ගතිමි. ආනාපානස බලා සිටියෙමි. ආස්වාසේ මුල මැද අගද ප්‍රස්වාසේ මුල මැද අගද බලා සිටියෙමි. මුලහා අග ඊතා හොඳින් වැටහිනේ. ටික වේලාවකින් ඒ යටපත් කරමින් සිතුවිලි ගලා එන්නට විය. මුලදී සිතුවිලි තේරුම් සහගත හැකිවත් ඒට පසුව එකිනෙකට නොගැලපෙන බවට පත්විය. පසුව ටික වේලාවකින් ගැස්සී යලිත් සාමාන්‍ය සිතුවිලි බාටපත් විය. යලිත් ආනාපානයේ සිත විහිටියත් ටික වේලාවකින් ආනාපානයේ සිතිවිලි වලින් යට කළත් පසුව සිත සමාධිගත වූ විට සමාධිගත වූ බව වැටහිනි. එම අවස්ථාවේ දෙයත් හා දෙපා තද ගතියකින් වැටහුණි. පසුව සිරුරේ පහළ සිට ඉහළට කිලිපොලා යාමක් වැටහුණි. මේ අයුරින් තුන් හතර වතාවක් කිලිපොලා යාම සිදු විය. ඒ අතරතුර නොයෙකුත් දර්ශන පහළ විය. සුදු ඇඳුමින් සැරසුණු මිනිසුන් කිසියම් කාර්යක නිරත සිටින බව මට වැටහුණි. එය ටීවී දර්ශනයකට සමාන වේ. මෙවැනි දර්ශන කිහිප වතාවක්ම දුටු වෙමි. රැලි සහිත ජලාශ එහි ඉවුරේ ඇති ගල් කැට පවාද කැලෑ මැදින් වැටුණු පාරවල්ද එසේම දකින්නට ලැබුණි. සමහර අවස්ථාවල දැස් හැරගෙන සිටින විට ඉදිරියෙන් ආලෝකයක් දිස්සේ. ඒ තත්පර 5ක පමණ කාලයක් ඇස් ඉදිරි පිට රැඳී තිබේ. ගරු ස්වාමින් වහන්සේ එය කෙබඳු තත්වයක් දැයි පැහැදිලි කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ සුවපත් වේවා. සැරගෙන ඉන්නකොට නම් නෙවෙයි මම මේ කතා කරන්නේ පරියන්කේ ඉන්නකොට අර ඉස්සලා කිව්වා වගේ විවිධ රූප සංඥා මතු කරන්න පටන් ගන්නවා. ඒ රූප සංඥා වලවල ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්නේ නැතුව සැකනම් විතරක් ඒ වෙලාවේ ඉන්නේ ඉරියව් බලන්න නැත්තම් භවනාට යන්න වෙන්න ඕනේ. ඒ පේන දේවල් වල අලගිය මුලගිය විස්තර හොයන්න ගත්තොත් ඒක තමයි මායя අපෙන් බලාපොරොත්තු වෙන්නේ. කෙලස් කියන්නේ ඒකයි. ඒ නිසා අයුව ඔළුවේ දාගන්න එපා. මේවා තියෙද්දි නිසකව එහෙම නැත්නම් බයක් ඇති කරගන්න නැතුව මේක ඉදිරියට යන්න පුළුවන්. අන්නේ ඒක තමයි අදාහ ගන්න ඕනේ. මේ පේන දේවල් විස්තර කරන්න ගියොත් නම් අනිවාර්යයෙන්ම එතන එතන පමාවක් වෙනවා. අප්‍රමාදීව ඉදිරියට අනේකයි කරන්න ඕනේ. දේරුවන් සරණයි. ඊතා ගෞරවනීය ස්වාමින්වහන්සේ මම ඊයේ හවස පහට පමණ පරයන්ක සඳහා ඉඳගත් වෙමි. පූර්වයක් වතේ හොඳින් කෙලෙමි. ආස්වාදය හා ප්‍රස්වාද දෙස බලා සිටීමට උත්සාහ කෙලෙමි. එය මට පැහැදිලිව දැක් ගැනීමට නොහැකි විය. නමුත් මා සමාධිමත් වී ඇති බවද මට නිින්ද ගොස් නැති බවද මෙනෙහි කළෙමි. ටික වේලාවක් හිස් බව දෙස ඔහේ බලා සිටියෙමි. පැය භාගයකින් පමණ පසු මගේ කශේරුකා ප්‍රාණවත් කෙලින් රිටක්සේ නැගී සිටින ආකාරය දෙස මම බලා සිටියෙමි. ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් ජීව වායුව පම්ප කරමින් නැගී සිටින ආකාරයක මගේ කොඳු වැට පෙළ දුන්නක් හේ දිවෙන ආකාරයක් දෙස මම බලා සිටියෙමි. එය ක්‍රමෙන් දික්ක හිසත් සමග දික්ව කොඩියක්සේ ක්‍රියා කරන ආකාරය මම වහා බලා සිටියෙමි. කොඳු වැට පෙළ තුල සුසුම්නාවත් දෙපස අස්තිත් ජීව වායුව මගින් ප්‍රාණවත්ව පන ගැන්වී ක්‍රියාත්මක ඇතිවරු මම බලා සිටියෙමි. මගේ කොන්දේ තිබුණු අමාරුව දැන් සුව වී ඇත. සියලුම අස්තිවල ජීවවායුව ග්‍රීස් ගසන්නක් මෙන්ද මාගේ අස්තිවල අමාරුව සුවපත් කිරීමට දේවදූතයෙකුත් පැමිණ තිබේද මගේ අස්ති සුවපත් වන අයුරුද මම උපේක්ෂාවෙන් බලා සිටීමි. ටික වේලාවකින් කොඳු වැට පෙළ නගා සිටුවා හිස මුදුනට කුඩා මොළයේ සිට ජීව වායුව ක්‍රියාත්මක වන බව මට පෙනුණි. බෙල්ල අසල කුඩා මොළයේ සිට හිස ඇතුලින් ආත්පස සිසාරා හිස මුදුනට නිකුත් වන විදුලි ධාරා අතොරක් නැතුව ක්‍රියාත්මක ආකාරද ඒ සියල්ල කැටිකොට හිස මුදුනේ යෂ්ටිය අගරැඳ වූ කොඩියක්සේ ක්‍රියාත්මක ආකාරද සියල්ල දෙස මම බලා සිටියෙමි. සියල්ල සිදුවන්නේ નિરાයාසයෙනි. මේ සිදුවීමට දැඩි සතුටක් හෝ බියක් හෝ ඇති කරගෙන නොගැත්තෙමි. ස්වාමින්වහන්සේගේ උපදෙස් මට ඇසෙන්නාසේය. සියල්ල විනදරා ගනිමින් මම ඒ දෙස බලා සිටියෙමි. මොළයේ නිදාගෙන සිටින ජීව ශෛල කෝටි ගණනක් ක්‍රියාත්මක ඇති ආකාරයෙන් බලා සිටීමි. හිස මුදුනට කැටි වූ එම ජීව බලවේගය හිස මුදුනේ රඳවා තබා සිට ටික වේලාවකින් නැවත මගේ කොඳුයට පෙළ හෝ සුසුම්නා දුන්නක්සේ ක්‍රමයෙන් පහළට නැමී යන ආකාරය දෙස බලා සිටීමි. කුඩා පුටුවක වාඩි වම් අත්ල මත දකුණු අත්ල තබා සිටි මගේ අත් දෙක දක්වාම දුන්න නැමි ද්‍යාත්ල මත ටික වේලාවක් රඳවා සිටීම ඊටපසු අදෘශ්‍යමාන බලවේගකින් මගේ ද්‍යාත්ල දෙසට කොට මුහුණ හා හිස මගේ කකුල් දෙක අතරින් පහළට ගමන් කරන ආකාරද ඊට බාධා නොවනසේ මගේ දෙක කකුල් දෙපසට කර ගැනීමට සිදුවා નિરાයාසයෙන් පෙනුනි. එසේ ටික වේලාවක් සිටින විට නැවත දුන්න පණ ගැන්නේ નિરાයාසයෙන් ටිකෙන් ටික හොඳුවට පෙළ ඉස්සෙමින් ශරීරයේ කෙලින්නන ආකාරයෙන් පසු නැවත සමාධියෙන් සිටින ආකාරයෙන් මම බලා සිටියෙමි. ටික වේලාවකින් මගේ කකුල් දෙක ඉතා තදින් හිරිවැටි වේදනාව දෙන්නට විය. මම එම වේදනාව දෙස බලා සිටියේ. සමා ස්වාමින් වහන්සේගේ සිහිපත් කර ස්වාමින් වහන්සේ සිහිපත් කරෙමනි. මේ තමයි දුක. මම දුක අවබෝධ කරගන්න ඕන සිතමින් සිටින විට ටික වේලාවකින් එම වේදනා නැවත නැවත කොඳුවට පෙළහා සියුම්ම උඩුකයේ අස්ති ක්‍රියාත්මන ආකාරය මම බලා සිටියෙමි. සුසුම්නාව පනගැන්නේ ඉලයට පෙළද පානත් ඉදිරියට පිම්බීමෙන් උරිස්චට සමග පිටිපසට තෙරවෙන ආකාරයද ඒ අවස්ථාවේ මගේ ශරීරයට ඇතිවන සුවේද මම මෙනෙහි කළෙමි. මේ සිදුවීම් වන විට සියලු දැනීම් හා වේදනා ඇතසේ බවද සියල්ල ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වන බවද මෙනෙහි කළෙමි. මෙසේ හිස සමග කඳ පහත් වන ආකාරයේද නැවත ක්‍රමයෙන් નિરાයාසයෙන් උස්ව ඍජුව සිට ගන්න ආකාරයද පස්සරක් පමණ සිදුවන්නට ඇත. මා ළඟ සිටි කවුදෝ මගේ පිටට තට්ටුවක් දාන ආකාරයද මට දැනුනි. මම උරහිස හොලවා මම නිදි නැති බව ඇඟවුවෙමි. මෙසේ පෑ තුනකටත් වඩා මේ ක්‍රියාවල දිගටම සිදු විය. ඇස්සරි ඇස්සරි පසුද මට සුවේ නින්දට යන තෙක්ම පැවතුනි. ගෞරවනීය ස්වාමින්වහන්ස මේ ස්වභාවය පහදා දෙන්න දිනු කර ගැනීමට අවශ්‍ය උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගීමත්ව පරමායුෂ්ම ලැබේවා. නිවන් සැනසී තව තවත් මෙහෙවර කිරීමට හැකි වේවා. මේ වගේ වෙලාවල සැකයක් අනිශ්චිතතාවයක් එනවා නම් මූල කර්මස්ථානයේ අමතක කිරීම නිසයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඉන්නේ ඉරියව්ව හෝ මූල කර්මස්ථානය වඩින් වර මෙනෙහි කරන්නේ නැතුව කොඳුයට පෙළ දිගේ යන්නේන ශක්ති ඒව බලාපොරොත්තු වෙන්න ගියෝ හිතන දේ වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක භාවනාවක්ද හිතලුවක්ද කියලා හොයාගන්න බෑ. අන්න ඒ මනෝමය ගැම්ම කඩන්ඩ තමගේ මූල කර්මස්ථානේ තමයි සරණ. මේකේ ගැන සඳහනක්වත් කරලා නැහැ. ඒ නිසා වරින් වර වරින් වර මූල කර්මස්ථානේ මෙනෙහි කරමින් ගියොත් ඔය සැකේ නැති වෙයි. ඒ නිසා මුලින්ම මූල කර්මස්ථානය ප්‍රසිද්ධ වෙන දේ අල්ලාගෙන මෙන්න මේ වගේ තත්ත්වවලට ගියාම සැකහැර දැන ගැනීම සඳහා තියෙන මූල කර්මස්ථානයේ පමණක් නිසා මූල කර්මස්ථානයට සම්බන්ධ වීමෙන් තමයි මේ සැකේ දුරු කරගන්න පුළුවන්. ඉදිරියටත් එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා මං ඉල්ලයි. අවසාන ප්‍රශ්නේ සමනස තෙරුවන් සරණයි ගරේතු ගරු කටයුතු ස්වාමින්වහන්ස පොතින් පතින් දැනගන්නට තිය ආකාරයට සියල්ල නිර්මාණය වී ඇත්තේ සුද්දාෂ්ටක රූපකලාප වලින් බව ප්‍රකාශ වේ ආයතන වශයෙන් සෝතායතනයට සම්බන්ධ වන්නේ ශබ්ද රූප වුවත් සුද්දාස්තක තුල ශබ්ද රූප පෙන්눔 නොකරන හේයින් ශබ්ද රූප හට ගැනෙනුයේ කෙසේදයි පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමද ආයදින්නෙමි. ඉතින් අර මූලික උපදේශ පන්තියේ භාවනා කරලා තියනවාද ඇහිලා තියනවාද කියලා මට අහන්න හිතෙනවා. මේ මොනවද ගාල්ලේ ඉඳලා ගෙනත් තියෙන්නේ කියලා. කර්මා කරලා අර මුල් උපදේශ පන්තිය අහන්න ඒ පුල් උපදේශ පන්තියේ තියෙන කරනකොට මොනවද සිද්ධ වෙන්නේ කියලා කිව්වොත් අපිට මේකට යන්න පුළුවන් නැත්තම් මේ මොකද්දෝ තියෙන එකක් ගල මේ 50ක් 60ක් ඇදගෙන යන්න හදනවා කැලේ. මට අමාරුයි ඒකට ඉඩ දෙන්න. ඒ නිසා මොකද්ද කරන භාවනාව? මේ භාවනාවේද වැටෙන දෙයට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කිව්වොත් මම දැන් උනත් කැමති සාකච්ඡාවට. නැත්තම් මේක මේ අපි භාවනා වැඩමුළුවක ඉන්න කතාවක් මේකේ දැන්. නිසා භාවනාවේදී නෙවෙයි නම් මොකටද අපි කාලේ නාස්ති කරන්නේ භාවනා ඉන්න කට්ටිය කිව්වා. නෑ ඒකට මම මාව අල්ලගන්න එපා. මං ඒව කියලා දෙන්න ලෑස්ති දැන්. මම කාටවත් දාම්පාසල් පවත්වන්නවක්වත් අභිධර්ම උගන්වන්නවක්වත් PhD දෙන්නවත් නෙවෙයි මෙතන කරන්නේ වටිනා කාලේ වර්තමානයේ හිත පවත්නකොට මොකද වෙන්නේ කියන එකට අය සුද්දාෂ්ටක ගැන කියන්ටයි කනට වදින්නේ රූපද පටවිද ආපෝද කියන්ටයි ඒ ප්‍රශ්න කීර දෙන කෙනෙක් අල්ලගන්න. මයි ළඟ නෑ එහෙම කතාවක්. හොඳයි අපි ඊයේ ප්‍රශ්නත් ඉවර කරලා අද ප්‍රශ්නත් ඉවර කරලා පැයකින් කොට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට පැයක පමණ කාලයක් තියෙනවා සක්මන් කරන්න. අපි එතකොට තුනට රැස් වෙනවා නැවත පරියංක භාවනාවක් සඳහා. එතකොට අපි ඒ බතක් කිරීමත් සමගම ප්‍රශ්න විචාරත් වැඩපිළිවෙල නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි